بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් طاسين تلك آيات الكتاب المبين لعلك باخع نفسك ألا يكونوا مؤمنين إن شأن ننزل عليهم من السماء آية فظلت أعناقهم فظلت أعناقهم لها خاضعين وما يأتيهم من ذكر من الرحمن محدث إلا كانوا إلا كانوا عنه معرضين فقد كذبوا فسيأتيهم أنباء ما كانوا به يستهزئون තාසීම් මේවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් වේ. නබි මුහම්මද් ඔවුන් විශ්වාසවන්තයින් නොවන නිසා නුඹ ශෝකයෙන් නුඹම විනාශයට පත් කරගනු ඇත. අපට අබිමත නම් අහසින් සංඥාවක් ඔවුන් වෙත පහල කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙල එය හමුවේ අවනත භාවයෙන් නැමෙනු ඇත. අර්-රහ්මාන් එනම් අපරමිත දයාන්විතයාගෙන් කවර නව උපදේශක් ලැබුණද ඔව්හු එය නොසලකා හරිති. සැබවින්ම ඔව්හු බොරුයයි කියති. ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ පිළිබඳව පුවත ඔවුන් වෙත මතු එළඹෙනු ඇත. أولم يروا إلى الأرض كم أنبتنا فيها من كل زوج كريم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم සාරවත් වෘක්ෂලතා පැලෑටි ගරු සරුවෙන් යුක්ත සෑම جوړුවකින්ම කොපමණක් අපි එහි ඇති කලෙමු දැයි ඔව්හු මහ පොළව දෙස නොබලන්නේහිද සැබවින්ම එහි සංඥාවක් ඇත නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසවන්තයෝ නොවෙති සැබවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය ਸਰබ බලධාරී සහ අසමසම කරුණාන්විත වන්නේ وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ قَوْمَ فِرْعَوْنَ أَلَا يَتَّقُونَ قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ وَيَضِيقُ صَدْرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَ ولهم علي ذنب فأخاف أن يقتلون قال كلا فاذهبا بآياتنا إنا معكم مستمعون فأتيا فرعون فقولا إنا رسول رب العالمين أن أرسل معنا بني إسرائيل قال ألم نربك فينا وليدا ولبثت فينا من عمرك سنين අපරාධකාරී ජනයින් වෙත යනුයි නුඹගේ පරමාධිපති මූසා කැඳ වූ අවස්ථාව සිහිපත් කරව. එනම් ෆිරාවුන්ගේ ජනයා වෙත ඔව්හු බියවැටමත් නොවන්නේද? මාගේ පරමාධිපති ආනනි, ඔවුන් මා බොරුකාරයෙකු ලෙස සලකනු ඇතැයි සැබවින්ම මම බිය වෙමි. ඔහු එනම් මූසා කිවේය. තවද මාගේ පපුව තද වී යන්නේය. මාගේ දිවද චතුර නොවන්නේය. එනිසා හාරූන් නබිත්වයට පත් කරනු මැන. තවද ඔවුන්ට මට විරුද්ධව චෝදනාවක් ඇත. එනිසා ඔවුන් මා මරා දමනු ඇතැයි මම බියවෙමි. නැත නුඹලා දෙදෙනාම අපගේ සංඥා සමග යව්. අපි නුඹලා සමග අසමින් සිටින්නෙමුයි. ඔහු එනම් අල්ලා පැවසීය. නුඹලා දෙදෙනා ෆිරාවුන් වෙත යව්. තවද සැබවින්ම අප විශ්වයාධිපතිගේ රසූල් වරුන්යයි නුඹලා දෙදෙනා කියා සිටියු. තවද ඊශ්‍රායෙල්ගේ දරුවන් අප සමග එවව්. අපි නුඹ අප අතර නිවසේහි දරුවෙකු ලෙස හදා වඩා නොගත්තෙමුද? තවද නුඹගේ ජීවිතයෙන් වසර ගණනාවක් නුඹ අප සමග ගත නොකලෙහිදැයි ඔහු එනම් ෆිරාවුන් කීය. وفعلت فعلتك التي فعلت وأنت من الكافرين قال فعلتها إذا وأنا من الضالين ففررت منكم لما خفتكم فوهب لي ربي حكما وجعلني من المرسلين තවද ඉන්පසුව නුඹ කළ දෑ නුඹ කළෙහිය. නුඹ ගුණමකුවන් අතුරින් කෙනෙකි. එවිට මම නොදැනුවත්ව සිටියේදී ඒ කලෙමි ඔහු එනම් මූසා කීවේය. ඉන්පසුව මම නුඹලාට බියෙන් නුඹලාගෙන් පලා ගියමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේය. තවද රසූල් වරුන්ගෙන් කෙනෙකු බවට මාපත් කළේය. وتلك نعمة تمنها علي أن عبدت بني إسرائيل قال فرعون وما رب العالمين قال رب السماوات والأرض وما بينهما إن كنتم موقنين قال لمن حوله ألا تستمعون قال ربكم ورب آبائكم الأولين قال إن رسولكم الذي أرسل إليكم لمجنون قال رب المشرق والمغرب وما بينهما إن كنتم تعقلون قال لئن اتخذت إلها غيري لأجعلنك من المسجونين නුඹ මට ලබා දුන් මෙම උපකාරයේ සැබෑ తත්වේ නම් නුඹ ඊශ්‍රායෙල් දරුවන් වහල් භාවයට පත් කර තිබුණු බවයි. විශ්වයේ පරමාධිපති යන්න කුමක්දයි ෆිරාවුන් ඇසුවේය. අහස්වල සහ මහ පොළවේ ඒ දෙක අතර ඇති දේවලත් පරමාධිපති ඔහුවේ. නුඹලා තරේ විශ්වාස කරන්නේ නම් යයි ඔහු මූසා කීවේය. නුඹලාට නොඇසෙන්නේදයි ඔහු ෆිරාවුන් අවට සිටී අයට කීය. "ඔහු නුඹලාගේ පරමාධිපතිද? පෙර සිටි නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පරමාධිපතිද වේයයි." ඔහු එනම් මූසා කීවේය. "සැබවින්ම නුඹලා වෙත එවනු ලැබ ඇති නුඹලාගේ රසූල්වරයා උන්මත්තකේකු යයි." ඔහු එනම් ෆිරාවුන් කීවේය. ඔහු නැගෙනහිරට සහ බස්නාහිරටද ඒ දෙක අතර ඇති දැහැටද පරමාධිපතිය. නුඹලා මෙනෙහි කරන්නෙහුනම් යයි මූසා නැවත ප්‍රකාශ කළේය. නුඹ මා හැර වෙනත් දෙවියෙකු ගන්නේ නම් සැබවින්ම මම නුඹව සිරකරුවන්ගෙන් කෙනෙකු බවට පත් කරමි. ඔහු ෆිරාවුන් කීවේය. قال أولو جئتك بشيء مبين قال فأت به إن كنت من الصادقين فألقى عصاه فإذا هي ثعبان مبين ونزع يده فإذا هي بيضاء للناظرين මා නුඹට ප්‍රකට දයක් ඉදිරිපත් කරන්නේ නම්ද නුඹ එසේ කරනවාදැයි ඔහු එනම් මූසා කීවේය එවිට ෆිරාවුන් නුඹ සත්‍යවාදී නම් එය ඉදිරිපත් කරනුයි කීවේය. ඔහු මෙසේ කී සැනකින් මූසා තම සැරයටිය විසිකලේය. එකෙනෙහිම එය ප්‍රකට සර්පයෙකු බවට පත්විය. තවද ඔහු තම අත කිහිල්ලෙන් එළියට ඇද්දේය. එවිට එය නරඹන්නට දීප්තිමත්ව පෙනෙන්නට විය. قال للملأ حوله إن هذا لساحر عليم يريد أن يخرجكم من أرضكم بسحره فماذا تأمرون قالوا أرجه وأخاه وبعث في المدائن حاشرين يأتوك بكل سحار عليم فجمع السحرة لميقات يوم معلوم සැබවින්ම මොහු දක්ෂ සූනියම් කරුවෙක් යයි ඔහුගේ අවට සිටි ප්‍රධානීන්ට ඔහු එනම් ෆිරාවුන් කීවේය. ඔහුගේ සූනියම මගින් නුඹලා නුඹලාගේ රටින් පිට කිරීමට ඔහු අදහස් කරයි. එනිසා නුඹලාගේ තීරණය කුමක්ද? ඔහු සහ ඔහුගේ සොයුරා ටික කලකට රඳවා ගන්න නගරවලට අඬබෙර කරුවන් යවන්නේයි. ඔහු කීහ. ඔවුන් සියලුම දක්ෂ සූනියම් කරුවන් ඔබ වෙත කැඳවාගෙන එන්නට මේ අනුව සූනියම් කරුවන් નિયમિત දිනක සහ වේලාවක රැස් කරන ලදී. وقيل للناس هل أنتم مجتمعون لعلنا نتبع السحرة إن كانوا هم الغالبين فلما جاء السحرة قالوا لفرعون أئن لنا لأجرا أئن لنا لأجرا إن كنا نحن الغالبين قال نعم وإنكم إذا لمن المقربين قال لهم موسى ألقوا ما أنتم ملقون فألقوا حبالهم وعصيهم وقالوا بعزة فرعون وقالوا بعزة فرعون إن إنا لنحن الغالبون فألقى موسى عصاه فإذا هي تلقف ما يأفكون فألقي السحرة ساجدين قالوا آمنا برب العالمين رب موسى وهارون නුඹලා රැස්වීමට පැමිණෙනවාදයි ජනයාගෙන් අසන ලදී. සූනියම් කරුවන් ජයග්‍රාහී වන්නේ නම් අපට ඔවුන් අනුගමනය කළ හැකියයි පැවසූහ. සූනියම් කරුවෝ තරංගයට පැමිණි අවස්ථාවේදී අප දිනුවොත් අපට තෑගි ලැබෙනවාදයි ෆිරාවුන්ගෙන් ඇසූහ. "ඔව්, එසේනම් සැබවින්ම නුඹලා මට සමීප ආයතුරින් වනු ඇත. නුඹලා විසිකරන දෑ විසිකරනුයි." මූසා ඔවුන්ට කීවේය. එවිට ඔව්හු එකිනෙහිම ඔවුන්ගේ කඹ සහ යෂ්ටි විසි කළහ. තවද ෆිරාවුන්ගේ අනුහසින් අපි සැබවින්ම ජයග්‍රහණය කරන්නෙමුයි. ඔවුහු කීහ. ඉන්පසුව මූසා තම සැරයටිය විසි කළේය. එවිටය ඔවුන්ගේ ව්‍යාජ දෑ ගිලගත්තේය. එවිට සුනියම්කරුවෝ සුජූතිහි වැටුණාහ. මූසාගේ සහ හාරූන්ගේ පරමාධිපති වූ සියලු මැවීම්වල පරමාධිපති ගැන අපි විශ්වාස කළෙමුයි. ඔව්හු කියා සිටියහ. قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر فلسوف تعلمون لأقطعن أيديكم وأرجلكم من خلاف ولأصلبنكم أجمعين قالوا لا ضير إنا إلى ربنا منقلبون إنا نطمع أن يغفر لنا ربنا خطايانا أن كنا أن كنا أول المؤمنين එවිට ෆිරාවුන් මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ. සැබවින්ම ඔහු නුඹලාට සූනියම් ඉගෙන් වූ නුඹලාගේ නායකයාය. ඒ නිසා නුඹලාට අයත් දඩුවම නුඹලාට මතු දැනගන්නට ලැබේවි. මම නුඹලාගේ අත් සහ නුඹලාගේ පා එකිනෙක කපන්නට සලස්වන්නෙමි. තවද නුඹලා සියලු දෙනාම කුර්සියේ තබා එනගසන්නෙමුයි පැවසූහ. කම් නැත සැබවින්ම අපි අපගේ පරමාධිපති වෙත ආපසු හැරෙමුයි ඔවුහු කීහ. අපි විශ්වාසවන්තයින් අතුරින් මුල් පිරිස නිසා අපගේ පරමාධිපති අපගේ වැරදි වලට ක්ෂමාව දෙනු ඇතැයි සැබවින්ම අපි අපේක්ෂා කරන්නෙමු. وأوحينا إلى موسى أن أسر بعبادي إنكم متبعون فأرسل فرعون في المدائن حاشرين إن هؤلاء لشرذمة قليلون وإنهم لنا لغائظون وإنا لجميع حاذرون فأخرجناهم من جنات وعيون وكنوز ومقام كريم كذلك وأورثناها بني إسرائيل فأتبعوهم مشرقين මාගේ ගැත්තන් සමග රාත්‍රියේ පිටත්ව යව්. නුඹලා ලුහු බඳිනු ලබන්නේහු යයි අපි මූසාට වහී පහල කළෙමු. මේ අවස්ථාවේ ෆිරාවුන් සේනාව රැස් කිරීම සඳහා කැඳවුම් කරුවන් නගරයේ වෙත යවීය. සැබවින්ම මේ අය සුළු පිරිසකි. තවද සැබවින්ම ඔව්හු අප ප්‍රකෝපයට පත් කළ අය වෙති. සැබවින්ම අප සියලු දෙනා ආරක්ෂාව ගැන සැලකිලිමත් වන අයයි. මෙසේ අපි ඔවුන් උයන් වලින් හා දිය දහරා වලින් පිටත් කර හැරියෙමු. තවද නිදාන වලින් සහ මනහර වාස භූමි වලින්ද පිටත් කර හැරියෙමු. මෙලෙස අපි ඒවා ඊශ්‍රායෙල් දරුවන්ට උරුම කළෙමු. උදෑසනම ඔව්හු එනම් ෆිරාවුන්ගේ සේනාව ඔවුන් ලුහු බැඳ ගියහ. فلما تراءى الجمعان قال أصحاب موسى إنا لمدركون قال كلا إن معي ربي سيهدين فأوحينا إلى موسى أن اضرب بعصاك البحر فانفلق فكان كل فرق كالطود العظيم وأزلفنا ثم الآخرين وأنجينا موسى ومن معه أجمعين ثم أغرقنا الآخرين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم සේනා දෙක එකිනෙකාට මුහුණලා සිටි අවස්ථාවේදී සැබවින්ම අපි වටලනු ලැබුවෙමුයි මූසාගේ සහකාරයෝ කීහ නැත මාගේ පරමාධිපති සැබවින්ම මා සමගය. ඔහු මට මඟ පෙන්වන්නේම යයි. ඔහු එනම් මුසා කීවේය. එවිට නුඹ නුඹගේ සැරයටියෙන් මුහුදට ගසනුයි. අපි මුසාට දිව්‍ය ඥානය දුන්නෙමු. ඔහු එසේ කළ විට එය එනම් මුහුද බෙදී එක් එක් කොටස මහත් පර්වතයක් බඳු විය. අපි අනෙක් සේනාවද එතැනටම සමීප කරවීමු. තවද අපි මූසා සහ ඔහු සමග සිටි සියලු දෙනා බේරාගතිමු. පසුව අනෙක් සේනා දීයේහි ගිල්වීමු. සැබවින්ම මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා විශ්වාස කරන්නෝ නොවිති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය. අසමසම කරුණාන්විතය. واتل عليهم نبأ إبراهيم إذ قال لأبيه وقومه ما تعبدون قالوا نعبد أصناما فنظل لها عاكفين قال هل يسمعونكم إذ تدعون أو ينفعونكم أو يضرون قالوا بل وجدنا آباءنا كذلك يفعلون නබි මුහම්මද් ඉබ්‍රාහීම් පිළිබඳ කතාන්තරය ඔවුන්ට කියනු. නුඹලා නම දින දෑ කුමක්දයි? ඔහු ඔහුගේ පියාටද ඔහුගේ ජනතාවටද කීවේය. අපි පිළිම නම දින්නෙමු. ඒවා සඳහා මෙහෙය කරමින් රැඳී සිටින්නෙමුයි. ඔව්හු කීහ. නුඹලා අමතන විට ඔවුන් නුඹලාට ඇහුම්කම් දෙනවාදැයි ඔහු ඉබ්‍රාහීම් ඇසුවේය. නැතහොත් ඒවා නුඹලාට කිසියම් යහපතක් හෝ අයහපතක් සිදු කරනවාද? නොඑසේය. නමුත් අපේ මුතුන් මිත්තන් එසේ කරනු දුටුවෙමුයි. ඔවුහු කීහ. قال أفرأيتم ما كنتم تعبدون أنتم وآباؤكم الأقدمون فإنهم عدو لي إلا رب العالمين الذي خلقني فهو يهدين والذي هو يطعمني ويسقين وإذا مرضت فهو يشفين والذي يميتني ثم يحيين والذي أطمع أن يغفر لي خطيئتي يوم الدين නුඹලා නැමදූ දෑ ගැන නුඹලා සිතා බැලුවේහිදැයි ඔහු එනම් ඉබ්‍රාහීම් කීය. නුඹලා සහ නුඹලාට පෙර ගිය නුඹලාගේ මුතුන් මිත්තෝ විශ්වයේ පරමාධිපති හැර ඔවුන් සියලු දෙනාම සැබවින්ම මාගේ සතුරන්ය. ඔහුය මා මැව්වේ. තවද ඔහුය මට මඟ පෙන්වන්නා. ඔහුය මට ආහාර පාන දෙන්නා. තවද මා රෝගී වුවහොත් ඔහුය මට සුවය ලබා දෙන්නා. තවද ඔහුමය මා මරණයට පත් කරන්නේත් පසුව මට ජීවය ලබා දෙන්නේත් මාගේ වැරදි වලට විනිශ්චය දිනේදී මට සමාව දෙනු ඇතැයි මා බලාපොරොත්තු වන්නා ඔහුය. رب هب لي حكما وألحقني بالصالحين واجعل لي لسان صدق في الآخرين واجعلني من ورثة جنة النعيم واغفر لأبي إنه كان من الضالين ولا تخزني يوم يبعثون يوم لا ينفع مال ولا بنون إلا من أتى الله بقلب سليم وأزلفت الجنة للمتقين وبرزت الجحيم للغاوين මාගේ පරමාධිපති ආනමි මට ප්‍රඥාව ලබා දෙනු මැනව. තවද මා දැහැමි ජනයා සමග එක් කරනු මැනව. තවද මතු පරපුර අතරෙහි මට සැබෑ කීර්තිය ලබා දෙනු මැනව. එමෙන්ම වාග්යවන්ත ස්වර්ග උයනේ උරුමකරුවන් අතරට මා ඇතුළත් කරනු මැනව. මාගේ පියාටද සමාව දෙනු මැනව. සැබවින්ම ඔහු නොමග ගියවුන් අතුරින් කෙනෙකි. තවද ජනයා මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ මා නින්දාවටපත් නොකරනු මැනව. කිසිවෙකුටත් ධනය හෝ දරුවන් පල නොදරන දිනේ ශාන්ති වූ සිතකින් යුතුව අල්ලාහගේ සන්නිධානයේහි පෙනී සිටින්නා හැරයයි ඉබ්‍රාහීම් දුආ ප්‍රාර්ථනා කළේය. එදින ස්වර්ගය බිය බැතිමතුන් සමීපයට ගෙන එනු ලබන්නේය. තවද නිරය නොමග ගියවුන් අභියසට ගෙන එනු ලබන්නේය. وقيل لهم أين ما كنتم تعبدون من دون الله هل ينصرونكم أو ينتصرون فكبكبوا فيها هم والغابون وجنود إبليس أجمعون قالوا وهم فيها يختصمون تالله إن كنا لفي ضلال مبين إذ نسويكم برب العالمين وما أضلنا إلا المجرمون فما لنا من شافعين ولا صديق حميم فلو أن لنا كرة فنكون من المؤمنين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم අල්ලා හැර නුඹලා නැමදු අය කොහේද? ඔවුන් නුඹලාට කිසියම් උදව්වක් කරන්නේද? නැතහොත් ඔවුන්ටවත් උදව් වන්නේදැයි එවිට ඔවුන්ගෙන් අසනු ලබන්නේය. ඔවුන් ඔවුන්ගේ දෙවිවරුන්ද නොමග ගියවුන්ද ඉබ්ලිස් එනම් ෂීටාන්ගේ බටයින්ද සියලු දෙනා එවිට එකිනෙකා මත එය එනම් නිරයට තල්ලු කරනු ලබන්නේය. එහිදී ඔවුන් එකිනෙකා අතර ආරවුල් වන විට ඔව්හු ඔවුන්ගේ ව්‍යාජ දෙවිවරුන්ට මෙසේ කියයි. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමු. සැබවින්ම විශ්වයේ පරමාධිපති සමග අප නුඹලා සම තත්වෙයිලා සැලකීමෙන් අපි ප්‍රකට නොමගෙහි වූෙමු. දැඩි අපරාධකාරයින් මිස අපව නොමග යවුවේ නැත. දැන් අප වෙනුවෙන් මැදිහත් වන්නෝ කිසිවෙක් නැත. තවද කිසිම සැබෑ මිතුරෙකුද නැත. ආපසු ලොවට යෑමට අපට අවස්ථාවක් ඇතොත් අපි සැබවින්ම විශ්වාසිකයින් අතුරින් වන්නෙමු. සැබවින්ම මෙහි සංයාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවෙති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය අසමසම කරුණාන්විතය كذبت قوم نوح المرسلين إذ قال لهم أخوهم نوح ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين فاتقوا الله وأطيعون قالوا أنؤمن لك واتبعك الأرذلون قال وما علمي بما كانوا يعملون إن حسابهم إلا على ربي لو تشعرون وما أنا بطارد المؤمنين නූහ්ගේ ජනයා රසූල් වරුන් බොරු යයි කීහ. නුඹලා බිය බැතිමත් නොවන්නේදයි ඔවුන්ගේ සහෝදරයා වන නූහ් ඔවුන්ට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසූල් වරයෙක් වෙමි. ඒ නිසා නුඹලා අල්ලාහට බිය බැතිමත් වව්. තවද මටද කීකරුවව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණය. ඒ නිසා නුඹලා අල්ලාහට බිය බැතිමත් වව්. තවද මට කීකරුවව්. ජනයා තුරින් පහත්ම අය නුඹගේ අනුගාමිකයින්ව සිටියේදී අප නුඹ කෙරෙහි විශ්වාසය තැබිය යුතුයදයි ඔවුහු කීහ. ඔවුන් කුමක් කරන්නේදයි මම කෙසේ දැන සිටිමිදයි ඔවුහු නොහු කීය. ඔවුන්ගේ වගකීම මාගේ පරමාධිපති වෙතය. නුඹලාට අවබෝධ කරගත හැකිනම් මම ප්‍රකට අනතුරු අඟවන්නෙක් පමණි. قالوا لئن لم تنته يا نوح لتكونن من المرجومين قال رب إن قومي كذبون فافتح بيني وبينهم فتحا ونجني ومن معي من المؤمنين فأنجيناه ومن معه في الفلك المشحون ثم أغرقنا بعد الباقين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم නෝ නුඹ මෙයින් වැළකී නොසිටින්නේ නම් ගල් ගසා පන්නු ලබන්නන්ගෙන් කෙනෙකු බවට නුඹ සැබවින්ම පත්වනු ඇතැයි ඔවුහු කීහ. මාගේ පරමාධිපති ආනනි මාගේ ජනයා සැබවින්ම මා පොරුකාරයෙකු ලෙස සලකන්නේයයි. ඔහු එනම් නුහ් කීය. එනිසා මා අතරද ඔවුන් අතරද ඔබ විනිශ්චය කරනු මැනව. තවද මාද මා සමග සිටින විශ්වාසිකයින්ද ආරක්ෂා කරනු මැනව. එවිට අපි ඔහුද ඔහු සමග සිටි අයද සියලු ජීවීන්ගෙන් පිරිනැවකින් බේරාගතිමු. අනතුරුව සෙසු අය දියෙහි ගිල්වීමු. සැබවින්ම මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවිති. සැබවින්ම නුඹගේ පරමාධිපති ਸਰව බල සම්පන්නය. අසමසම කරුණාන්විතය. كذبت عاد المرسلين إذ قال لهم أخوهم هود ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين أتبنون بكل ريع آية تعبثون وتتخذون مصانع لعلكم تخلدون وإذا بطشتم بطشتم جبارين فاتقوا الله وأطيعون ආද්ගේ ජනයා රසූල් වරුන් ප්‍රතික්ෂේප කළහ. නුඹලා බිය බැතිමත් නොවන්නේදයි ඔවුන්ගේ සහෝදරයා වූ හූද් ඔවුන්ට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසූල් වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාහට බියබැතිමත් වව්. තවද මටද කීකරුවව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණයි. හුදෙක් විනෝදයේ තකා සෑම උස්තැනකම නුඹලා සිහි වටන තනන්නේහිද? නුඹලා සදාකල් ජීවත් වන්නේ යයි සලකා සුවිසල් මන්දිර ගොඩනගන්නේහිය. නුඹලා කිසිවෙකු හසු කරගන්නා විට ක්‍රූර පාලකයින් ලෙස ඔහු නුඹලා හසු කරගන්නේහිය. එනිසා නුඹලා අල්ලාහට බියබැතිමත් වව්. තවද මටද කීකරුවව්. واتقوا الذي أمدكم بما تعلمون أمدكم بأنعام وبنين وجنات وعيون إني أخاف عليكم عذاب يوم عظيم නුඹලා දන්නා සියලු දෑ නුඹලාට පිරිනමා ඇති ඔහුට බියවව්. ගව මහේෂාදීන්ද දරුවන්ද ඔහු නුඹලාට පිරිනැමුවේය. තවද උයන්ද දිය උල්පත්ද පිරිනැමුවේය. ඊතා බිහිසුණු දිනයක දඩුවම නුඹලා හසු කරගනු ඇතැයි සැබවින්ම මම බිය වෙමි. قالوا سواء علينا أوعظت أم لم تكن من الواعظين إن هذا إلا خلق الأولين وما نحن بمعذبين فكذبوه فأهلكناهم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم එවිට ඔව්හු මෙසේ කීහ. නුඹ අපට අනුශාසනා කළත් නැතහොත් අපට අනුශාසනා කරන්නන්ගෙන් කෙනෙකු ලෙස නුඹ නොසිටියත් අපට එක හා සමානය. මෙය පැරන්නන්ගේ පුරුද්දක් මිස නැත. අපි දඩුවම් කරනු ලබන්නන් අතුරින් නොවන්නෙමු. මෙසේ ඔව්හු ඔහු එනම් හුද් ප්‍රතික්ෂේප කළහ. ඒ නිසා අපි ඔවුන් විනාශයටපත් කළෙමු. සැබවින්ම මෙහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවිති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වබල සම්පන්නය අසමසම කරුණාන්විතය. كذبت ثمود المرسلين إذ قال لهم أخوهم صالح ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين أتتركون فيما هاهنا آمنين في جنات وعيون وزروع ونخل طلعها هضيم وتنحتون من الجبال بيوتا فارهين فاتقوا الله وأطيعون ولا تطيعوا أمر المسرفين الذين يفسدون في الأرض ولا يصلحون සමූත්ගේ ජනයා රසූල් වරුන් ප්‍රතික්ෂේප කළහ. නුඹලා බිය බැතිමත් නොවන්නේදයි ඔවුන්ගේ සහෝදරයා වූ සාලිහ් ඔවුන්ට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසූල් වරයෙක් වෙමි. ඒ නිසා නුඹලා අල්ලාහට බිය බැතිමත් වව්. තවද මටද කීකරුවව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණි. මෙහි ඇති දෑවලින් ආරක්ෂිතයින් ලෙස නුඹලාට ජීවත් වීමට ඉඩ හරිනු ලබන්නේයයි නුඹලා සිතන්නේද? උයන් සහ දිය උල්පද්ද තවද ධාන්‍ය කෙත්වතු සහ වලුබර ඉඳිගසෙහිද තවද නුඹලා ඉමහත් දක්ෂභාවයෙන් යුතුව පර්වත තුල නිවහන් නිරන්නෝය. ඒ නිසා නුඹලා අල්ලාහට බිබැතිමත් වව්. තවද මටද කීකරුවව්. තවද සීමාව උල්ලංඝනය කරන්නන්ගේ අනට කීකරු නොවව්. මහ පොළොවේහි දුෂ්ටකම් කරන හා පිලිසකර නොකරන්නා වූ අයගේ قالوا إنما أنت من المسحرين ما أنت إلا بشر مثلنا فأت بآية إن كنت من الصادقين قال هذه ناقة لها شرب ولكم شرب يوم معلوم ولا تمسوها بسوء فيأخذكم عذاب يوم عظيم فعقروها فأصبحوا نادمين فأخذهم العذاب إن في ذلك لآيةٌ وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم එවිට නියත වශයෙන්ම නුඹ සූනියම් කරන ලද්දවුන්ගෙන් කෙනෙකු පමණි. ඔව්හු එනම් සමුද්ගේ ජනයා කීහ. නුඹ අප වැනි මිනිසෙකු මිස නැත. එබැවින් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු නම් ප්‍රාතිහාර්යයක් ගෙනෙනු යයි පැවසූහ. මෑ ඔටු දෙනකි. ඇයට පානය සඳහා දිනයක්ද නුඹලාගේ පානය සඳහාද નિયમિત දිනයක්ද තිබිය යුතුයි. ඇයට හිරිහැර නොකරව. එසේ කළහොත් බිහිසුණු දිනක දඩුවම නුඹලා හසු කරගන්නේය. එහෙත් ඔව්හු ඇගේ කුදි කපා කොර කළහ. පසුව ඔව්හු දුකටපත් වූහ. එවිට දඩුවම ඔවුන් හසු කරගත්තේය. සැබවින්ම එහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවිති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය. අසමසම කරුණාන්විතය. كذبت قوم لوط المرسلين إذ قال لهم أخوهم لوط ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين أتأتون الذكران من العالمين وتذرون ما خلق لكم ربكم من أزواجكم بل أنتم قوم عادون ලූත්ගේ ජනයා රසූල්වරු බුරුයයි කීහ. නුඹලා බිය බැතිමත් නොවන්නේදයි. ඔවුන්ගේ සහෝදරයා වන ලූත් ඔවුන්ට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසූල්වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාහට බිය බැතිමත් වව්. තවද මටද කීකරුවව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණි. නුඹලා මෙලොව ජීවීන් අතුරින් පිරිමින් වෙත යන්නේහුද? තවද නුඹලා වෙනුවෙන් නුඹලාගේ පරමාධිපති මවා ඇති නුඹලාගේ පාර්යාවන් අතහැර දමනවා නුඹලා සීමාවන් ඉක්මවන ජන සමූහයකි. قالوا لئن لم تنته يا لوط لتكونن من المخرجين قال إني لعملكم من القالين رب نجني وأهلي مما يعملون فنجيناه وأهله أجمعين إلا عجوزا في الغابرين ثم دمرنا الآخرين وأمطرنا عليهم مطرا فساء مطر المنذرين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم ලූත් නුඹ මේන් වැලකී නොසිටින්නේ නම් අපගේ නගරවලින් පහ කළ ජනතාව අතරින් කෙනෙක් වන්නේ යයි. ඔව්හු එනම් ලූත්ගේ ජනයා කීහ. සැබවින්ම මම නුඹලාගේ දුෂ්ට කටයුතු පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙක් වෙමි. ඔහු එනම් ලූත් කීවේය මාගේ පරමාධිපති ආනමි. මාද මාගේ දරු පවුලද ඔවුන් කරන දෙයින් ආරක්ෂා කරන මැනව. එවිට අපි ඔහුද ඔහුගේ දරු පවුලේ සියලු දෙනාද බේරාගතිමු. එහි නතර වූවන් අතුරින් වූ මහලු ස්ත්‍රියක් හැර ඉන්පසු එහි ඉතිරි වූ සියලු දෙනා විනාශයටපත් කලෙමු. අපි ඔවුන් මත බිහිසුණු වර්ෂාවක් වැස්සවෙමු. අවවාද කරන ලද ඔවුන් මත වූ වර්ෂාව ඊතා නපුරුය. සැබවින්ම මේ තුල සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගින් වැඩි දිනේ එය විශ්වාස නොකරනෝය. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය. අසම සම කරුණාන්විතය. كذب أصحاب الأيكة المرسلين إذ قال لهم شعيب ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين අයිකාජනයාද රසූල්වරුන් බොරුයයි කීහ. නුඹලා බිය බැතිමත් නොවන්නේදයි ශුයිබ් ඔවුන්ට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුඹලාට විශ්වාස කළ හැකි රසූල්වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාහට බිය බැතිමත් වව්. තවද මටද කීකරුවව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණි. أوفوا الكيل ولا تكونوا من المخسرين وزنوا بالقسطاس المستقيم ولا تبخسوا الناس أشياءهم ولا تعثوا ولا تعثوا في الأرض مفسدين واتقوا الذي خلقكم والجبلة الأولين قالوا إنما أنت من المسحرين وما أنت إلا بشر مثلنا وإن ظنك لمن الكاذبين මැනීම් පූර්ණමානීන් කරව. ජනයාට අලාභ කරන්නන්ගෙන් නොවව්. සමතුලනයෙන් කිරව්. ජනයාට ඔවුන්ගේ දෙයින් අලාභ නොකරව්. තවද අවැඩ කරන්නන්ව මහ පොළොවේහි නොසැරිසරව්. නුඹලාද පෙර සිටි පරම්පරාවන්ද මැව් ඔහුට බියපැතිමත් වව්. සැබවින්ම නුඹ සූනියම් කරන ලද්දවුන්ගෙන් කෙනෙකු පමණි. ඔව්හු එනම් අයිකා ජනයා කීහ. නුඹ අපවැනි මිනිසෙකු මිස නැත. තවද නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යයි අපි සිතමු. فأسقط علينا كسفا من السماء إن كنت من الصادقين قال ربي أعلم بما تعملون فكذبوه فأخذهم عذاب يوم الظلة إنه كان عذاب يوم عظيم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم නුඹ සත්‍යවාදීන්ගෙන් නම් අහසින් කැබැල්ලක් අප මත වැටෙන්නට සලස්වව්. නුඹලා කරන දෑ මාගේ පරමාධිපති මැනවින් දනියයි. ඔහු එනම් ශ්වේබ් කීය. එහෙත් ඔව්හු ඔහුව එනම් ශ්වේබ්ව බොරුයයි කීහ. එහෙයින් සෙවණැලි දිනයේ දඩුවම ඔවුන් හසු කළේය. සැබවින්ම එය බිහිසුණු දිනක දඩුවම විය. සැබවින්ම මේ තුල සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එය විශ්වාස නොකරනෝය. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය. අසමසම කරුණාන්විතය. وإنه لتنزيل رب العالمين نزل به الروح الأمين على قلبك لتكون من المنذرين بلسان عربي مبين وإنه لفي زبر الأولين أولم يكن لهم آية أن يعلمه علماء بني إسرائيل සැබවින්ම මෙය එනම් අල් කුර්ආනය විශ්වයේ පරමාධිපතිගෙන් පහළ වූවකි විශ්වාසදායි මහා ආත්මය එය සමගින් පහළ විය. නුඹගේ හදවත වෙතට එය පහළ කලේය. නුඹ අල්ලා විසින් පත් කරන ලද අනතුරු අඟවන්නන්ගෙන් කෙනෙකු වනු පිණිස එය පැහැදිලි අරාබි බසින් සැබවින්ම එය පෙර සිටි ජනයාගේ ධර්ම ග්‍රන්ථයන්හි අන්තර්ගත ඒවාය. ඊශ්‍රායෙල් දරුවන්ගේ උගත් ජනයා එය දැන සිටීම ඔවුන්ට සාධකයක් නොවේද? ولو نزلناه على بعض الأعجمين فقرأه عليهم ما كانوا به مؤمنين كذلك سلكناه في قلوب المجرمين لا يؤمنون به حتى يروا العذاب الأليم فيأتيهم بغتة وهم لا يشعرون فيقولوا هل نحن منظرون أفبعذابنا يستعجلون أفرأيت إن متعناهم سنين ثم جاءهم ما كانوا يوعدون ما أغنى عنهم ما كانوا يمتعون අප එය අරාබි නොවන කෙනෙකුට පහල කළා නම් එවිට ඔහු එය ඔවුන්ට පාරායනා කළහොත් ඔව්හු එය විශ්වාස නොකරනෝය. එලෙසය අප එය එනම් කුර්ආනය අපරාධකාරයින්ගේ සිත් පසාරු කර යාමට සැලස් වූයේ වේදනීය දඩුවම දකින්නතෙක් ඔවුහු එය විශ්වාස නොකරනෝය එවිට එය ඔවුන් නොදැනුවත්වම හිටි හැටියේ ඔවුන් අභිබවා යන්නේය එවිට අපට කල් දෙනු ලබන්නේ දැයි ඔවුහු අසති අපගේ දඩුවම ඉක්මන් කරන්නේයි ඔවුහු ඉල්ලා සිටින්නේහිද බලව අප වර්ෂ ගණනාවක් තුල ඔවුන්ට රස විඳීමට සලසා පසුව ඔවුන්ට ප්‍රතිඥත දඩුවම පැමිණි විට ඔවුන් රස විඳිමින් සිටිද ඔවුන්ට ප්‍රයෝජනයක් නොවන්නේය. وما أهلكنا من قرية إلا لها منذرون ذكرى وما كنا ظالمين وما تنزلت به الشياطين وما ينبغي لهم وما يستطيعون إنهم عن السمع لمعزولون فلا تدع مع الله إلها آخر فتكون من المعذبين කිසිම ජනාවාසයක් අපි විනාශ නොකළෙමු ඊට අනතුරු අඟවන්නන් නොමැතිව සිහිපත් කිරීම සඳහාය. අපි අපරාධ කරන්නෝ නොවිමු. ෂයිතානුන් එය පහළ නොකළාහුය. එය ඔවුන්ට අයත් කාර්යයක් නොවේ. තවද ඔවුහු ඊට සමත් නොවිති. සැබවින්ම ඔවුහු ඊට සවන් දීමෙන් බැහැර කරනු ලැබුවෝ වෙති. එනිසා නබි මුහම්මද් නුඹ අල්ලා සමග වෙනත් දෙවියෙකු නොකැඳවව්. එසේ කළහොත් නුඹ දඩුවම් කරනු ලබන්නන්ගෙන් කෙනෙකු වනු ඇත. وأنذر عشيرتك الأقربين واخفض جناحك لمن اتبعك من المؤمنين فإن عصوك فقل إني بريء مما تعملون وتوكل على العزيز الرحيم الذي يراك حين تقوم وتقلبك في الساجدين إنه هو السميع العليم තවද නුඹේ කිට්ටු ඥාතීන්ට අනතුරු අඟවනු. තවද නුඹ අනුගමනය කරන විශ්වාසිකයින්ට දයාවෙන් යුක්තව නුඹගේ පියාපත් පහත් කරව. ඔව්හු නුඹට අකීකරු වී නම් නුඹලා කරන දෙයින් සැබවින්ම මා නිදහසයයි ඔවුන්ට කියම්. සර්ව බල සම්පන්න අසම සම කරුණාන්විත වූ අල්ලාහ කෙරෙහි බලාපොරොත්තු තබව. සලාතේදී නුඹ නැගිට සිටින විට නුඹව දකින්නාද සුජූද් කරන්නාවුන් අතර නුඹේ ඉරියව්වන් දකින්නාද සැබවින්ම ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥානීය هل أنبئكم على من تنزل الشياطين تنزل على كل أفاك أثيم يلقون السمع وأكثرهم كاذبون والشعراء يتبعهم الغابون أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانْتَصَرُوا وَانْتَصَرُوا مِنْ بَعْدِ مَا ظُلِمُوا وسيعلم الذين ظلموا أي منقلب ينقلبون ජනයිනි ෂයිතානුන් ප්‍රවේශ වන අය ගැන මා නුඹලාට දැනුම් දෙන්නද සියලු බොරුකාර පාපිෂ්ඨයින් වෙත ඔව්හු ප්‍රවේශවන්නෝය ඔව්හු ඔවුන්ට කට කතා ගැන කොඳුරති. තවද ඔවුන්ගෙන් වැඩි දෙනා බොරුකාරයෝය. තවද කවියන් ගැන සලකා බලමු. ඔවුන් අනුගමනය කරන්නෝ නොමග යන්නෝය. ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙන බව නුඹ නොදකින්නේද? ඔව්හු නොකරන දෑ කියන්නෝ වෙති. විශ්වාස කරන්නා උද යහකම් කරන්නා උද අල්ලාහ් වැඩියෙන් සිහිපත් කරන්නා උද ඔවුන්ට අසාධාරණ කරනු ලබන විට පලි ගැනීමෙන් තොරව ආත්මාරක්ෂාව සලසාගත් අය හැර අසාධාරණ ජනයා කුමන පෙරලීමක් ඔවුහු පෙරලනු ලබන්නේදයි මතු දැනගන්න ඕය.